මේ ශ්‍රමණ ඵල හතර. එහෙම නැත්නම් මේ අපි බන්න මාර්ග ඵල හතර. එතකොට මේ මාර්ග ඵල හතර අපේ සාක්ෂාත් කළ යුතු නැත්නම් අද්දකිය යුතු ළඟාවිය යුතු ධර්ම හතර වශයෙන් තේරුම් ගත්තාම ඒක ලෝකයේ තියෙන දුර්ලභම දේ වෙන නිසා ඒ සඳහා ප්‍රතිපදාවකින් තොරව අපට ඒක කරන්න අමාරුයි. අපි ප්‍රතිපදාවෙන් තොරව ගත කරන හැම වෙලාවෙදීම එක්කෝ කාම තණ්හාවේ එක්කෝ භව තණ්හාවේ එක්කෝ විභව තණ්හාව. ඉතින් මේ කතුගහේ කතුල් කරන්න ඕනේ නැතෝ වගේ අනිවාර්යම කාමයට භව තණ්හාවට විභව තණ්හාවට ඉදිලා ගත කරන කෙනෙක් මේ ලෝකේ ශාසනයක් කියනවා මේ ශාසනයේ සාක්ෂාත් කරගන්න ධර්ම හතරක් කියනවා. ඒ ධර්ම හතර මේ සෝවාන් ආදී මාර්ගඵල හතරයි කියලා තේරුම් ගත්තට පස්සේ කොහොමද මේ සංසාරගතව නොදන්න කෙලවරක් දන්න කෙලවරක් නොපෙනෙන සංසාරේ වඩාගෙන ආපු මේ කාමයේ පිටු දකින්නේ තුන් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඒ සඳහා ප්‍රතිපදා මොකද්ද කියලා තේරුම් ගන්න ගන්න උත්සාහය විශාල අපේ ජීවිතයේ සම්දිෂ්ඨානය. ඒක හැමෝටම සිදුවෙන එකක් නෙවෙයි. මෙහෙම එකක් තියෙනවා සාක්ෂාත් කළ යුතු ධර්ම ටිකක් තියෙනවා. ඒකට ප්‍රතිපදාවක් නොගත්තොත් අපි ඒකාන්තයෙන් මේකට විරුද්ධව යනවා. කාමයට වැටෙනවා. ඒ නිසා මේ කාමය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පිටු දැකීම සඳහා අපි ඊයේ මේ සාරිපුත්‍ර ස්වාමීන් විසින් ඉදිරිපත් කරන ලද උප්පාදේ තබ්බ ධර්ම හතරක් ගැන කතා කරා. ඒ වගේම කොටසක් මේක ඉස්සර තියෙන සංගීති සූත්‍රයේ කියනවා චත්තාරි සෝතපත් සෝතාපට්ටි අංගානි කියලා සෝවාන් වීම සඳහා යම් කිසි කෙනෙක් ඒකට ආධාරකාරක අනුග්‍රහකාරක ධර්ම හතරක් මේක විස්තර කරනවා. ඉතින් මට හිතුණා අද ඒ තියෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් විවිධාකාරයෙන් අපිව පෙළෙන, අපිව වරදේ බන්ධන අපි දායකත්වයේ පවත්තන වශී භාවයේ පවත්තන එහෙම නැත්නම් වාල් භාවයේ පවත්තන මේ ධර්ම කාම ධර්මය කොහොමද මේ සෝතාපට්ටි මාර්ගාංග වලින් අපි පිටු දකින්නේ එහෙම නැත්නම් ඒක අඩු ගානේ ඇසුවිරු ඥානයක් වශයෙන් කොහොමද අපි තේරුම් ගන්න කියන කාරණාවයි අද අපි දවසේ ධර්ම දේශනාවේ කතා ශරීරය අන්තර්ගතය වශයෙන් ගන්න යන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා දැනගනිමු මේ සෝතාපට්ටි මාර්ගාංග වශයෙන් සරුවච්චන් වහන්සේ දේශනා කරලා ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට මේ සංගීති සූත්‍රය දක්වන්නේ එක සත්පුරුෂ සංක්ෂේපණය. සත්පුරුෂයෙක්ගේ අසුර නැත්තම් කවදාකවත් සම්මාදිටියක් ලැබෙන්නේ නැහැ යන්නෙම කාමයට. ඒ නිසා සත්පුරුෂ සංක්ෂේපණය කියලා කියන්නේ නිකන් කරුණාන මිත්‍යා දැක්ක විතරක් නෙවෙයි ඒ කෙනත් එක්ක අසුරක් සංක්ෂේපණයක් කියලා කියන්නේ සමීප පැවැතුම් නැවතුම් තියෙනවා. දෙක සද්ධම්ම ශ්‍රවණය. ඒ සත්පුරුෂයා පරිබුදුරජාණන් වහන්සේ නමක් වුණොත් අපිට සත්පුරුෂ සංසිවණේ ලැබුණට සද්ධම්ම ශ්‍රවණේ ලැබෙන්නේ නැහැ. මොකද ශරි පරිබුදුරජාණන් වහන්සේගෙන් නමකගෙන් ධර්ම ශ්‍රවණ ආනිසංශය අපිට ලැබෙන්නේ. ඒ නිසා සත්පුරුෂ සංසේවණේ කරන මේ සත්පුරුෂයා ඒ අපේ සරුවච්චන් වහන්සේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ වෙන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. ඒ හැම ශ්‍රාවකයාටම ඒ වික්ත ප්‍රතිබල භාවය ඇති නෑ මේ ශබ්ද ධර්මයේ ශබ්ද ධර්මයේ වශයෙන් දේශනා කරා. ඉතින් ඒ සත්පුරුෂයාගේ මේ ගුණේ තියෙනා වගේම අසන්නාත් සී බුද්ධියෙන් අහන්න ඕනේ. ඒක සාමාන්‍ය ආරම්භක සී බුද්ධිය ඉස්සරහට යන්න යන්න මත වෙනවා. ඊටාත්ම සිව් වෙනවා. ඊටාත්ම ගැඹුරු වෙනවා. ඉතින් අපිට ඒක ටිකක් ටිකක් කරගෙන යනකොට අපේ අත්වැරදි අත්දැකීම් හරහා ඒ පොඩි පොඩි පොඩි පොඩි සුද්ධ කිරීම දිගට සිද්ධ වෙනවා. ඒ නිසා අපි අනුග්‍රහිතෝර්ජය අවබෝධ කරා වගේ නිතර බණ අහන්න ඕන. නෙලාගත්ත මල් ටිකකට පැන් ගිහින්නා වගේ බණ හිම සිද්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් ගොවිපලක් කරන ගොවියා ඒ කන්දැච්ච වැවෙන පැලවලට වැහි වතුර ලැබෙන්නේ නැත්නම් වාරි ජලය ලැබෙන්නේ නැත්නම් වතුර ටිකක් දාන්න ඕන. නැත්නම් ඒවා වැවෙනවා, බාල වෙනවා. එහෙම නැත්නම් මේ දුර්වල වෙනවා. ඒ වගේ සද්ධර්ම ශ්‍රවණිය ආනේ ඕනේ. මේ සද්ධර්ම ශ්‍රවණිය ලැබුණත් කල්යාණ මිත්‍යා ඇසුරට ලැබුණත් Taman තුල යෝනිසෝමනස්කාරය නැත්තම් එතන මානසිකාර්ය අයෝනිසෝනම් කල්පනා කරන්නේ නුනුවණින් නම් හැම වෙලාවෙම එයා දැන හෝන දැන උදව් කරන්නේ කාමයටමයි. ඒ ඕනා කරන තියෙන කාමයේ අයින් කරන්න. නමුත් වටෙන් කරකිලා කියලා ආයසරයක් කාමයටම තමයි පොහොර දාන්නේ. රාගයටමයි පොහොර දාන්නේ විරාගය කියන එක දන්නේ නැහැ. එහෙම නැත්නම් ඝන සංගණිකාවට පොහොර දානෝ උදේකලාව කියන එක දන්නේ නැහැ. ඇසුරට සංසර්ගයට හිත දානෝ විවේකයේ කියන එක දන්නේ නැහැ. එහෙම නැත්නම් වැඩ රාජකරුවලිය දා ගන්නවා විශ්‍රාමයේ කියන එක දාන්න. ඉතින් ඒක නා ඊට පස්සේ ඒ පාර දිගේ යන්න යන්න මොන නම් දාගෙන වැඩ කරත් අයුන්සෝ මනස්කාරයට පොහොර වැටෙනවා. එමසං අයෝනිසෝමනසිකාරට ආහාර වෙනවා. ඉතින් යෝගාවචරයා දැනගන්න ඕනේ මේ අයෝනිසෝමනසිකාරයට පොහොර දාන එක දෙවැන්නේක් සම්බන්ධ නැහැ තමයි. ඒක දැනගත්ත දවසේ තමන්ට තේරෙනවා අඩු ගානේ යෝනිසෝමනසිකාරේ නැතත් අයෝනිසෝමනසිකාරට පොහොර දාන්න නැතුව ඉන්නවනේ. එච්චරයි මේකේ තියෙන සාසනේ කියන්නේ. ඊයේද කොහෙද මම දැක්කවේ පොඩි ඩිමෝ බට් එකේ පිටිපස්සේ ලියලා තියෙනවා උදව් නොකලට කමන්නේ මට කරදර කරන්න නැතු ඉන්නේ කියලා. ත්‍රිවිලක නෙවෙයි ඩිමෝ බට් එකේ විරිවස්සේ තියලා තියෙනවා. මට උදව් නොකරට කමන්නේ කරදර කරන්න එපා. ඒ නිසා මේ යෝනිසෝමනසිකාරය වවන්න ඕනේ මේ අයෝනිසෝමනසිකාරය කියලා කරන අමන කණ්ඩික කරන තකතිරු කණ්ඩික තේරුම් ගත්තනම් ආයේ මේ මේ විනෝදා සමයක් බලන්න ඕනේ තමන් කරන ජෝක්ස් ටික තේරේ දවසකට. එහෙම නැත්නම් අනන හැටි තේරේ. ඒක හරීම හාස්‍ය ජනක දෙයක්. අපි මේ භාවනා කරනවායි කියලා යෝනිසුමංස්කාරන මුවාවේ අයෝනිසුමංස්කාරයට පොහොර දාන්න හැටි ඒක තේරුම් ගන්න ඕනේ අපිට ලේපිටමයි. වැරද්ද වෙනකොට එතනදීම අල්ලලා තේරුම් අරගන්න ඕනේ. මේක සාධාරණීකරණය කරන්නෙම අපි අයෝනිසුමංස්කාරය. නමුත් බුදුජානනාංශයෙන් පෙන්වන්න හදන්නේ මේක නෙවෙයි. ආන්නේ වෙනස කොතනකදී හරි මේ තීනති කරන්නේ නැතුව ලෙඩෙක් ඔපරේෂන් කරනවා වගේ අමු අමුවේ ලේපිට කපලා අල්ලගත්තට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ ෂටගති මායාවී ගති එතන වංචනික ගති ඊට පස්සේ තමයි යාට මෙතෙක් කර ගිය පාරේ අඩුපාඩුකම් ටික තේරිලා ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ එහෙම නැත්නම් පටිපදාව කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඊට කලින් මත ඇත්තටම පටිපදාව ඕන වෙලා තියෙනවා, කටයුතු කරලා තියෙනවා. නමුත් උදව් උපකාර කරනවායි කියලා යෝනිසමංස්කාරට උදව් උපකාර කරනවායි කියලා උදව් කරලා තියෙන්නේ ආයෝනිසමංස්කාරයට. දෙවන්නේ කිසිම සම්බන්ධයක් නැහැ මේකට. දෙවන්නේකට පුළුවන් සාකච්ඡා මාර්ගයෙන් සම්බන්ධ වෙයි. දෙවන්නේකට පුළුවන් ධර්ම දේශනාවක් වශයෙන් සාකච්ඡා කරන්න. දෙවන්නේකට පුළුවන් සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් විදිහට සාකච්ඡා කරන්න. නමුත් බාර ගන්න නොගන්න එක ඒ තමන්ගේ ලබා උපන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ කිව්වා වගේ. කොච්චර කිව්වත් ඒකට පව ගෙවෙන්න ඕනේ. පින මතු වෙන්න ඕනේ. කර්ම ගෙවෙන්න ඕනේ වෙච්ච දවසේ තේරෙනවා මේ තරම් සරල දෙයක් නේද මේ මෙතෙක් කල් දන්නේ නැතුව වටේ වලල්ලේ ගියේ කියලා. ඉතින් ඒක නිසා අපි මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ පළවෙනි මාර්ග ඥානෙ ලබා දීමට, ඵල ඥානෙ ලබා දීමට බාධා කරන ධර්ම තුන සාපේක්ෂව අපි මේ කරුණු සාකච්ඡා කරන්න ගියොත් මට සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට අද අපි මේ දවල් ධර්ම සාකච්ඡාවේදී ගත්ත තොරතුරු මේකට නිදර්ශන වශයෙන් ගන්න. මොකද ඒ වගේදී යෝගාවචරයන් විසීම සපෙන් ලද රචනා යෝගාවචර මිසෙන් ඉදිරිපත් කරන ලද වචන හරහා ගත්තොත් මම හිතනවා කාටත් ඒක ලින්ගතු භාවයක් ඇති වෙයි කියලා. ඉතින් මේ සත්පුරුෂ සංසේවනයේ විදිහට පැත්තෙන් ගත්තොත් අපි ඇසුරු කළ යුත්තර සංසප්පුරුෂයි කියනවා නම් අයින් කළ යුත්තර අසත්පුරුෂයි කියනවා. ඉතින් ඒකෙදී හොඳට මතක තියාගන්න මේ අසත්පුරුෂ සංසේවනයේ තියෙනකන් සත්පුරුෂ සංසේවනයේ එන්නේ නැහැ. ඒ නිසා පළවෙනිම මංගල කාරණාව තමයි අසීවනාච බාලා. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සත්පුරුෂයා කවදාකවත් අසත්පුරුෂෝ ඉන්න තලයට ඇවිල්ලා මේ කැපිපෙන්න උත්සාහ කරන්නේ. ඒක නිසා තමයි දැනගන්න ඕනේ පිටු දකින්න ඕනයි කියලා. පිටු දැකිය යුතු දේවල් පිටු දකින්න නැතුව අනේ සත්පුරුෂයා අපගේ දෙත් ආවේ නැහනේ. අනේ මට මේ ධර්මයේ කියලා දුන්නේ නැහනේ කියලා බලාපොරොත්තු වෙන්න බෑ. කිරි ගොමයි දෙක එක තැන තියන්න බෑ. කිරි තියෙනවා නම් ගොම නැති වෙන්න ඕනේ, මුත්‍රා නැති වෙන්න ඕනේ. ඒ නිසා කිරි භාජනේ වෙන් වෙන්න ඕනේ. ඉතින් මේ කාම තණ්හාව පැත්තෙන් බලනකොට අපි මේ ඉඳුරම් පිනවීම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විශේෂ යති මේ අසීමිත සුඛපභෝගිතය අසීමිත මේ පාරිභෝගිකත්වයේ තියෙන තාක්කල් එයා තුළට මේ නිහතමානී ගතියක් එහෙම නැත්නම් මේ අර පිරිමැස්ම කියන පලාතක ඉන්නේ. ඒක නිකන් ආර්ථික න්‍යායක්. හැබැයි මෙවුවා විශ්වවිද්‍යාලවල උගන්වන ආර්ථික න්‍යාය නෙවෙයි. ඒවා උගන්වන්නේ සම්පූර්ණ සුඛභෝගී වෙන්නයි එහෙම නැත්නම් පාරිභෝගිකත්වයට යණ්ඩයි අර පිටිමැසීම පසුබාහන ගතියක් විදියටයි. නවසරුවචන්හන්සේ භික්ෂුවක් වශයෙන් ගත්තොත් මේ සිව්පසේ විශේෂයි තමන් ක්‍රියාකල යුතු ආකාර ඒක නිකම් පොඩි දරුවෙකුට බත් කන්ට උගන්වන අම්මා තාත්තා වගේ. දාහනේ වරඳනකොට මෙන්න මේ මේ ටික බලපන්. සිවුරක් අඳිනකොට මේ මේ ටික බලපන්. ටියකට සීනාසනයක් පරිහරණය කරනකොට මේ මේ ටික බලන්න. පිළිත් පිළිකරට මේ ටික බලන්න කියලා ඉතාමත්ම සරල, ඉතාමත්ම ප්‍රසිද්ධ සමාජික කරුණු ගන්න. විශේෂයෙන්ම සාමනීර නමකට පැවිද දෙන්න ඉස්සලා ඒ උගන්වන ශික්ෂාපද ටික ගත්තොත් සිවුරන් දෙන්නේ මෙහෙමයි, දානේ වළඳන්නේ මෙහෙමයි, පණ කිනකොට මෙහෙමයි කියලා බොහොම සරල කරුණු ටිකක්. හැබැයි කාට ඔක්කත් හොල්ලන්න බෑ. ඒ වගේ යෝගාවචරයක් වුණාට පස්සේ ඒ යෝගාවචරයයි ඒ ඇවතුම් පැවතුම් ටික අපි මේක සාමාන්‍ය කියමු වැඩමුළුවක විවස්ථාව කියලා. ඒ ටිකට අනුයාත වෙන්න බැරි නම් ඒ අනිවාර්යයෙන්ම අනවශ්‍ය ප්‍රශ්න රාශියක් වැඩමුළුවටත් ඇති කරනවා තමන්ගේ ඔළුවටත් ඇති කරගන්නවා. ඒක නිසා මේ කාමය දුරුවන් කිරීම ප්‍රයෝගයෙන් මිස හිතලා පතලා පිංකම් කරලා ප්‍රාර්ථනා කරලා දෙවියෝ ඇවිල්ලා උදව් කරලා කරන්න බෑ. නිසා මේ කාමය දුරු කිරීම සඳහා තමයි කාම තණ්හාව දුරු කිරීම සඳහා සරුවච්චන් වහන්සේ ප්‍රයෝගයක් විදිහට භව තණ්හාව ඉදිරියට තියනවා කියෝ සමහරු හිතාවේ මේ බුදුහාමුදුරන් කරන චෝදනාවක්. කාම තණ්හාවෙන් කාටවත් ගැලවෙන්න බෑ භව තණ්හාව ආශා කරන්නේ නැතුව. ඒක නිසා Taman දැනගන්න ඕන මේසා විශාල කාම තණ්හාවක් අයින් කරන්න නම් ඒක එක වෙලේ මෙහෙම gediy පිටින් අයින් කරන්න බෑ බුල්ඩෝසරයක් දාලා හරි සවලක් දාලා හරි කංගන්ඩක් දාලා හරි. ඒ වෙනුවට ඊට පස්සේ පුංචි තණ්හාවක් දාන්න ඕනේ. ඒකට භව තණ්හාව කියනවා. අපි ඒකට කියනවා කර්මේශා කර්මඵලය මුල් ධර්මයේ යටතේ මේ ජීවිතයේ සැප හේවීම පමණක්ම චිත්ත ධම්ම සුඛේ විතරක් මෙහෙව්වොත් යාට සම්පරායික වශයෙන් ඊගාවාත්මේ අපාගත වෙන්න වෙයි. ආධ්‍යාත්මික නැති වෙයි. සමාජයට කරදරකාරී වෙයි. ඒක නිසා Tamange ඉඳුරම් පිනවීමේදී මෙලෝ සැප විතරක් හිතන්න එපා. එලෝ සැපත් හිතපන් කියලා මත්තක් ගැන හිතපන් කියලා සමාජ ආචාර ධර්ම හිතපන් කියලා කියන ටිකට අපි ආගම ධර්මය කියලා කියනවා. ඒ ආගම ධර්මයේදී අපි අසීමිත ඉඳුරම් පිනවීම වෙනුවට ධනක් පිනක් බණක් භාවනාවක් කරනකොට අපි යම් ප්‍රමාණයක් කාම සම්පත්‍ය අපිට අතහරින්න වෙනවා. අතහැරලා භව සම්පත්‍යක් වශයෙන් මම ලබන ආත්මේ මට මේක ලැබෙන්න ඕනේ. ලබන ආත්මේ මට මේකට වැඩිය මෙහෙව හම්බ වෙන්න ඕනේ කියලා විශාල බලාපොරොත්තුවක් ඇති කරලා ඒ වෙනුවෙන් අපි දානාදී කුසල කර්ම කරනවා. සීලාදී කුසල කර්ම කරනවා. කරන වෙලාවේදී මේ ඉදිරියෙන් තියාගන්න මේ භව තණ්හාව ආගම කියලා අපි හඳුන්වනවා. ආගම ඒක තමයි කරන්නේ මත්තට පිංපිනිස අසීමිත කාම තණ්හාවේ දෙනවා වෙනුවට මත්තක් ජීවිතෙන් පස්සේ දෙයක් කර්මේ සාකරන ඵලය ඇදහිලා ඉදිරිපත් කරනවා. ඉතින් මේක කාම තණ්හා අදුරුවන් කිරීම සඳහා දීපු මේ උපක්‍රමය සමහරු කේවල தත්වෙන් බාර ගන්න අන්තිම වශයෙන් බාර අරගෙන පින්කම් කිරීම વિશે පුදුමාකාර උනන්දුවක් ගන්නවා. ඉතින් ඒ පින්කම් කරනවා කියන කාම තණ්හාව අතහැරලා ගත්ත මේ භව තණ්හා කොච්චර බැඳෙනවද කියලා කියනවනම් එයාට මේක එහාට යන්න මේ පින්කම් ඉක්මවල යන්න වෙනවා කොටිම කියලා පව්පින් දෙකම ඉක්මවන්න වෙනවයි කියලා කියනවාවත් ඇහෙන්න බෑ. ඒ තරමටම භව තණ්හාවයි බැඳෙනවා. ඒ මොකද එයා දන්නේ මේ භව තණ්හාව ගත්තේ මේ తాවකාලික කාම තණ්හාව දුරු කරන්න මිස භව තණ්හාව නිෂ්ඨාව නෙවෙයි. භව තණ්හාව කේවල தત્ත්වේ නෙවෙයි. ඉතින් ඒක තමයි බෞද්ධයාට අද වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ Tamange සැප බලන්නේ නැහැ, දරුවන්ගේ බලන්නගේ සැප බලන්නේ පින්කම් කරනවා. හැබැයි මේ පින්කම් වල කුසලයක් කියලා හිතාගත්තට අධි කුසලයේ දකින්නකොට මේ කුසලයේ අතාරින්න බෑ. වඩා හොඳ පින්කම දක්ෂනකොට සාමාන්‍ය පින්කම අතහැර ගන්න බැරි තරම් ඒකේ ඇබ්බැහිය නිසා දුරවන් කරපු කාම තණ්හාව වගේම භව තණ්හාවට බැඳීම ඇති වුණාට පස්සේ ඒකට ආගම වග කියන්නේ. අද තියෙන සමාජයේ තියෙන ප්‍රධානම දේ ඒකයි. නමුත් මේක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරාට බුදුරජාණන් වහන්සේ සාපේක්ෂ වශයෙන් භව තණ්හාව දුන්නේ කාම තණ්හාව తాවකාරිතාවකාරික දුරු කරන්න විතරයි. ඒක නිසා කාමයෙන් නික්මීම වෙන්වීමක් අවශ්‍ය වෙනවා తాවකාලික වශයෙන් මේ භවගාමී කුසල් සිද්ධ කරන්න. ඒ නිසා අපිට කුසල් මුවාවෙන් කාමය නෑදෑයෝ වස්තු අයින් කරගන්න ප්‍රයෝගයක් තියෙනවා. නමුත් අවාසනාවට වෙලා තියෙන මේ භවතණ්ණාට පුදුම බැඳීමක් ඇති කරනවා. ඊට පස්සේ ඒ කරන පින්කම් වල වැඩි අධි කුසල වලට පෙන්නකොට වැඩි හොඳ පින්කම් පෙන්නකොට ඒව මොනවක්වත් කරන්න බෑ අර පුරුදු පින්කම් ටිකට බෑ මේ භවතණ්හාව අඳුන්වා දීමේදී ගිහියන්ගේ පැත්තෙන් ඔය කියන විදිහට දාන සීල භාවනා කියලා ප්‍රතිපදා තුනක් බුදුහාමුදුරු පෙන්නනවා. දන් දෙන්න, සීල් රකින්න භාවනා කරන්න. ඉතින් අර පූර්ණ කාලේ භාවනා කරන යෝගාවචරෙන් බැලුවොත් සීල සමාධි ප්‍රඥා කියලා ඕකම තමයි කියන්නේ. ඉතින් ඒකේ නා ඊට පස්සේ අර භවගාමී කුසල් කරන ගමන් ගිහියන්ටත් වඩා සීලය ඉස්සරහින් තියෙනවා. එයා දන්නවා මේ පින්කම් කරනකොට සිල්වතෙක් ඉදිරිපත් කරන සිල්වත්ව සිටකට පින්කම් කරන එකයි වටින කරන්නේ කියලා. තමගේ අපවීම කැපවීම එහෙම නැත්නම් කියනවා නම් ශික්ෂණය හික්මීම එහෙම නැත්නම් দমনය ඉස්සරහින් තියාගන්න. නමුත් ගිහි ඇත්ත ගොඩක් වෙලාවට තමන් හික්මීම එච්චර එහෙම නැත්නම් ශික්ෂාව එච්චර සලකන්නේ නැතුව පින්කම් කිරීම කරනවා. ඒක හොඳයි. හැබැයි ඊට වඩා හොඳ එකක් තියෙනවා. මේ සිල්වන්ත භාවයේ. ඒ සිල්වන්ත භාවයේ ඉඳගෙන යම් කිසි කෙනෙක් ඒ සීලයක් ආරක්ෂා කරන තියෙන දුෂ්කර භාවයේ දකිනකොට ශිල්පදයක් එක දිගට රකින්න තියෙන දුෂ්කර භාවයේ රකින්නකොට යාට තේරෙනවා නම් මේ සීල මට්ටමේදී අපි කය වචන දෙක විතරයි හික්මවන්නේ ශීලය කියලා කියන්නේ සුත්වා සංවරයේ ඥානං ඇසුදේ අනුව සංවර වීමේ ඥානෙ. නමුත් එතන තියෙන්නේ කාය වචන දෙක විතරයි මේ කවදාවත් විශ්වාස කරන්න බෑ. ආයතනයත් හිත ඇවිසිච්ච දවසක අර කාය වචන දෙකේ සීමාවල් කඩාගෙන අපි වියතින් වීතික්‍රමණය වෙනවා, සිල්පද කැඩෙනවා. ඒක නිසා මේ ඇති කරගත්ත මේ සීලය yaadෙන්න නම් හිත හදන්න ඕනේ, භාවනා කරන්න ඕනේ කියලා අර කුසලයේ අධි කුසල භාවයට යොමුනොත් ඒ හිත මේ පින්කම් කිරීම සඳහා මුළු දවස මුළු ජීවිතය ගත කරන එක අසත්පුරුෂ බවක් බවත් එයිලා හිතත් හදන මේ අදි කුසලයේ අදි ශීලයේ අදි චිත්ත භාවනා අදි ප්‍රඥා භාවනා කළ යුතුයි කියලා සත්පුරුෂ සත්පුරුෂ දෙක තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම සත්පුරුෂ කියලා කියන්නේ නම් අර්ථින් ධර්මයෙන් අනුශාසනා කරන පිට පුද්ගලයෙක් තමයි. නමුත් භාවනා යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් කුසලයේ තිබී අදි කුසලයේ තිබීදී කුසලයේ කිරීම අසත්පුරුෂ වැඩක් කියලා. කුසලයේ අධි කුසලයේ දෙක තීරුම් අරගෙන අධි කුසලයට වැඩි තැන දෙනවනම් සත්පුරුෂයි කියලා. ඒ අනුව බලනක නම් මොන්ටිසෝරි පන්තිවත් නැහැ කට්ටිය. කිසිම ප්‍රගතිශීලී ලකුණක් පෙන්වන්නේ නැහැ. ඒ ධර්මතම මේ කුසලයට බැඳිලා තියෙනවා අධි කුසලයේ පෙනිපෙනි. ඉතින් ඒ නිසා එතන තියෙන මේ අසත්පුරුෂ සංසේවනේ අයින් කරන්නේ නැතුව මේ සත්පුරුෂ සංසේවනට එන්න බෑ. ඒ නිසා මේ කුසලය වෙනුවට අධි කුසලයට දැන් දාන සීල කටයුතු වෙනුවට චිත්ත භාවනාවක් කරන්න පෙළඹෙන්න ගත්තොත් ඒක ඔය අපි දන් දෙනවා තරම් ලේසි නෑ. ඒ චිත්ත භාවනාවක ආනිසංස ලබනද ප්‍රතිපදාව යෙදෙන්න දාන දෙනවා වගේ සිල් ලකිනා වගේ ලේසි නෑ. ඒ වෙනුවට සරුවචන් වහන්සේ පෙන්නනවා මේ තමන්ගේ කය මේ රූප ධර්මය අරමුණු කරගෙන කොච්චර වෙලා දවස ගත කරන්න පුළුවන්ද? එතකොට මේ පුද්ගලයා කාම තණ්හාවත් දුරුවන් කරනවා. භව තණ්හාවේ සෑහෙන දියුණුවක්. එහෙම නැත්නම් අධි කුසලයකටපත් වෙනවා. දවසේ කොච්චර චිත්තක්ෂණ ගාණක් කයේ හිත පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් මේක තමයි අපි જાතියක් වශයෙන් අමතක කරගත්ත දේ. ඒක දා උදේ ඉඳලා හැන්ද වෙනකන් චිත්තක්ෂණ කීයක් ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන්ද කියන එක අපි කුසලයත් එක්ක සලකනකොට අව탁ෂේරු කරලා තියෙනවා. අපි හිතනවා ඊට වැඩිය ගෙජ්ජෝල්ලෝලා බෝගහක් වටේ ගලගෙන එක හොඳයි කියලා. ඒ නැත්නම් කොඩි අරගෙන සාදු සාදු කී කියන ඇවිදින එක හොඳයි. හඳුන් කුරුපත්තු කරන එක හොඳයි. පහම්පත්තු කරන එක හොඳයි. හයියෙන් අඬනගා ගාතා කියන එක හොඳයි කියලා. ඇත්තටම පව් කරනවා වගේ, සතුම් මරනවා වගේ, කාමීච්ඡාචාර වැඩි නම් හොඳයි. වචනේ කොච්චර වටිනවද? කාම සංඥාව වෙනකොට කාය සංඥාව ගන්න පුළුවන් වුණොත්. ඒක සම්ම කරන්න කුසලයක් නෑ ලෝකේ. නමුත් ඒක හේතු කරලා දෙන්න අන්තිම අමාරුයි කිසිම කෙනෙක් කැමති නෑ. මේ කයේ හිත තබාගෙන සිටීම කුසලයක් කියලාවත් තේරුම් ගන්න. එතන තමයි අපි අද හිර වෙලා ඉන්න තැන. ඒ විතරක් නෙවෙයි. ඒක මේ අපේ අපේ රුචි අරුචිකම් මනාපමනාප විතරක් නෙවෙයි. ස්වභාවයෙන් හිත කැමති නෑ මම දැන් මෙතන කියන චෛතසිකය. ඒක තමයි අපි සංසාරේ පුරා වෛර කරේ. කොයි වෙලාවක හරි හිත ආවොත් මම දැන් මෙතන කියලා තැනට හිත ලාහට ගෙම්බු ඇවිදිනවා වගේ එක ගෙම්බෙක් අල්ලන්න ඉස්සලා අනිත් එක ගෙම්බු පැනලා ඉවරයි. තියන්නම බෑ. අන්න මෙතන සත්පුරුෂ අදහසක් ආවොත් මේ ආකාගේ වැඩේ මෙතන ගන්න පුළුවන් තිබ්බ ගමන් පිටපයින්නවා. මම සත්පුරුෂෙක් නා. මම ගන්නව නම් අදිෂ්ඨානයක්. මට මේ පැන්නට මොකද? පිට පැන්නට මොකද කොච්චරක් නැවත නැවතත් කයේ හිත තබා ගන්න මට පුළුවන්ද මම මේක තරම් මගේ කායට මෛත්‍රී කරනවද මගේ හොඳම මිත්‍රයා බවට පත් කර ගන්නවද හැම ඉරියව්වෙම මේ සත්පුරුෂ ගතිය කයේ පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් කලාතුරකින් යෝගාවචරයකට මේ Tamanට Tamanගේ තියෙන වෛරය අතහැරලා මේ කයට මේ කුණු පංචස්කන්ධෙට අරමුණක් වශයෙන් සතිපට්ඨානයක් වශයෙන් කායानुපස්සනාව වශයෙන් යත යතාවා කායෝ පණීතෝ හෝති තත තතානම් පජානාති කියලා යම් යම් ආකාරයක කය තියෙන ඒ ඒ ආකාරයට ජීවිතීතෝ. අමාරු බව හැබෑව. අමාරු කියලා කියන්නේ කෘත්‍ය වශයෙන් අමාරු නෙවෙයි අපි ඒක දන්නේ නැතිකම නිසා. ඒ වගේම ඒකට වෛර කරන නිසා. ඒක පහත් කළා සලකන නිසා. කවදාරි හිතියොත් මේ කයේ හිත පිහිටන්න පුළුවන් ගතියක්. එයා තාම නිවන් දැකලා නැහැ. හැබැයි ඒ චිත්තක්ෂණේ කයෙහි හිත පිහිටන හැම චිත්තක්ෂණයකම කේවල පරිපූර්ණ වශයෙන් කියන්න පුළුවන් අශේෂ විරාගයක් වශයෙන් කාම සංඥාව දුරවන් කරා. බුදුරජාණන්සේ සඳහන් කරන්නේ Nirodhi සත්‍යයේදී ඒ ඒ කාමයාගේ තස්මින් යේව කාමේ කාම සංනා භව සංනා අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ නිසා කාම සංඥාව 100ට 100ක්ම දුරු කරයි කියලා සහතිකේ දෙන්න පුළුවන් 100ට 100ක්ම හිත එක චිත්තක්ෂණයක කයෙහි හිටිනවා ඉතින් ඒ නිසා යාට මෙලෝ වශයෙන්ම අත්හදා බලන්න පුළුවන් සදාකාලික නෙවෙයි දවස පුරා නෙවෙයි එක චිත්තක්ෂණයක මම කාම සංඥාට උත්තරයක් දුන්නයි කියලා ඒකේ හොතටම පැහැදිලි වෙන දේ තමයි කායද හිතාව දැන් අහන්න ඕනේ. මම දන්නේ කොහොමද කායද හිතාවයි කියලා. ආවයි කියලා හිතන්න පුළුවන්. නමුත් ආව බව දැනගන්න. ඒක පුළුවන්රෝ පෙන්න දේ ටික ප්‍රත්‍යක්ෂ කළ හැකියි. හිත කයට හිත ආවයි කියලා කොහොමද දැනගන්නේ? දන්නේ නැතුව මං කයේ හිත ඉන්න තියාගෙන ඉන්නවා කියලා ඕන කෙනෙකුට හිතන්න පුළුවන්. ඒකත් හොඳයි. ඊටදී වඩා හොඳයි යම් ආකාරයක පිටගියේ හිත නැවත කයට ආවට පස්සේ කොහොමද දන්නේ දැන් හිත කයට ආවයි කියලා? සක්මණෙන් හිත පිට ගිවිලා නැවත කයට ආවට පස්සේ මොකෙන්ද දන්නේ? පරියන්කේ ඉන්න වෙලාවට මේ හිත පිට ගියේ හිත, කාමයට ගියේ හිත. නැවත තමන් කයට ආවට පස්සේ කොහොමද දන්නේ? බත් කන ගමන් හිත පිට ගියේ හිත. නැවත බත් පිඟාන කන පිඟානට හිතට ආවයි කියලා දන්නේ කොහොමද කියලා මෙන්න මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පටන් අරගත්තොත් එතන තියෙන පුදුමාකාර සත්පුරුෂ ගතිය. කොටින්ම කියනවනම් තමන්ට තමයි මෛත්‍රී කරන එකම මිනිසයා එයා විතරයි. අපි මේ බොරු මෛත්‍රියක් අල්ලගෙන නැටුවට Tamanට වෛර කරන ගමන් කොහොමද අපි තව කෙනෙකුට මෛත්‍රී කරන්නේ? කොයිම චිත්තක්ෂණයක හරි හිත ගත්තාම මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා සමබරව වාඩි වෙලා ඉන්නවා දීච්ච ස්වරූපේ වාඩිලා ඉන්නේ මේට වැඩි සක්විති රජකමක් නැහැ ඒක දන්නේ නැතු අනේ මට ඉන්දියාවේ යන්න හම්බුනේ නැහැ දඹදිව යන්න හම්බුනේ නැහැ අරක හම්බුනේ නැහැ මේක හම්බුනේ නැහැ කියලා මේ ඉන්න චිත්තක්ෂණෙත් වසුරු හෙලා ගන්නවා නම් ඒ චිත්තක්ෂණේ කිසිම විදියට කාම සංඥාවට අශේෂ විරාග නිරෝධයක් දුන්න බවක් හිතා ගන්න බෑ. ඒක නිසා කාය සංඥාවේ හිත කියලා ඒක අගය කරන සමාදම් වෙන ආඩම්බරණ චිත්තක්ෂණ අපිට තමයි සත්පුරුෂ චිත්තක් කියන්නේ. ඒක සත්පුරුෂ. සත්පුරුෂ කියන්නේ තමන් තමන් එක ජීවත් වෙන. ඒ චිත්තක්ෂණේ. මීට වැඩි සැපක් මේ ජීවිතේ නෑ. කොටින්ම කියනවනම් ඕකටම නිවන කියලා කියන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක කලබල වෙච්ච හිතක් ඇති වෙච්ච ගමන් මේක කරණ තියෙන කායයට හිත ගන්න එකයි. කායයට හිත ගත්ත ගමන් ඕකට තමයි කාම තණ්හාවේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. කාම තණ්හාවෙන් නිවන කියන්නේ. ඉතින් කවුද ඉන්නේ මට කරදරයක් වෙච්චාම කායයට හිත ගන්න එක වළක්වන කෙනෙක්. මායාවක් කෙලේශයක්වත් අල්ලපු ගෙදර අල්ලපු ගේවත් ඕවා වළක්වන්නේ නැහැ. දන්නේ නැතිකම විතරයි තියෙන්නේ. ඒකට අවිද්‍යාව කියලා කියනවා. ඒකට තෘෂ්ණාව කියලා කියනවා. ඉතින් කවදාද මේ කාය සංඥාට හිත ගන්න පුළුවන් වුණොත් එතන සත්පුරුෂ සත්පුරුෂ දෙක දන්නවනම් ඊයට හෙටට යන හිත, අනුන්ගේ කායට යන හිත, අතෙන්ට යන හිත අසත්පුරුෂයි. මම දැන් මෙතන ඉන්න හිත සත්පුරුෂයි කියන මේ කාරණාව හෙලි කරගත්තා නම් මිනිස්සෙකුට ඒ මිනිස්යාගෙන් කැපිලා යන දුක්ඛන්දරාව ඒ කියලා නිම කරන්න බැරි තරම්. එයාට ලැබෙන සැප කන්දරාව හිතා ගන්න බැරි තරම්. ඒ තරම්ම ලොකු වෙනසක් මේකට ඇති කරනවා. නමුත් අපේ තියෙන ඒ සද්ධර්මයේ ඇහිච්ච නැතිකම, සත්පුරුෂ සංසිවනේ නොලැබිච්ච ගතිය නිසා පැදුරටත් නොකිය හිත පිටපයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. පැදුරට නොකිය හිත පිටපයින් එක තමයි සංසාරේ කියන්නේ. ඒක තමයි කර්ම ශක්තිය කියන්නේ. නමුත් අපිට කොච්චරක් පුළුවන්ද නැවත නැවත කයෙහි හිත පිහිටන්න කියලා බැලුවොත් බුදුචානන්සේ මේකෙදී බොහොම ලස්සන උපමාවක් උපමාවකුත් නෙවෙයි කාරණාවක් කියනවා මේ අපි කයට වෛර කරන එකත් මේක නොදන්නකමටත් අමතර තව එකක් තියෙනවා කයට හිත ගත්තට මේකේ හොඳක් දකින්න නැහැ මේකේ තියෙන්නේ දෙතිසක් කුණප අසුචි ඒක නිසා කයට හිත ගත්තට පස්සේ මේක දඹරත්තරන්වත් ප්ලැටිනම්වත් මිනුමිතුවත් සුවඳ තුවරලාවත් රත්හඳුන්වත් සුදුමඳුන්වත් මේකේ නැහැ තියෙන හරියක් තියෙන අසුචි. ඉතින් ඒක නිසා හිත කැමති නෑ. ඒ නිසා ගෑනු කැමති පිරිමින්ගේ කයට හිත දාන. පිරිමි කැමති ගෑනුගේ කයට හිත දාන්න ඒකත් අසුචි තමයි. නමුත් ඒකේ තියෙනවා පුදුමාකාර කාම තණ්හාව. ඒ වෙනුවට තමන්ගේ කයට හිත ගන්න එකේ ওই කෑණිය පිරිමිකේ කයට දාන තරම් භව තණ්හාවක් ඉන්නේ පිරිමේ ගෑණි කෙනෙකුට දාන තරම් භව තණ්හාවක් ඉන්නේ නිසා බුදුරජාණන් වහන්සේ කිසි පැකිලීමක් නැතුව කියනවා කාම තණ්හාවේ අභේද විරාග නිරෝධයක් දකින්න කැමති නම් චිත්තක්ෂණ වශයෙන් ඒවට කියනවා තදංග වශයෙන් කයට හිත දාලා බලන්න කොච්චර චිත්තක්ෂණයක් කයේ සැතපෙනවද හිත කියලා. කයේ සතුට වෙනවද හිත කියලා. ආනේ ඩාට තේරෙයි. මහා සම්පූර්ණ නිවන ලබන්න බැරි වුණාට සෝතාපට්ටි භාවයට නැති වුණාට මං සෑහෙන තොගේක කාරණා කර්ම ඉෂ්ට කරගෙන තියෙනවා මම බෙන්දට වැඩිය කයේ හිත පිහිටුණා. මේක කාට හරි අත උසලා කියන්න පුළුවන් නම් මේ හේතු කර්ම ඇතුව කොලිමගේ අතුරු සාක්ෂි ඇතුව මෙන්න මේ මේ හේතුයෙන් මම දන්න මගේ හිතේ තියෙන කයේ කියලා යම රජුරු ඉස්සතමක් කියන්න පුළුවන් ඕන කෙනෙකුට කියන්න පුළුවන් කිසි බයක් නැතුව මම වෙන්දට රෙඩිය මගේ කයට ප්‍රිය කරනවා ඒ ප්‍රිය කරනවා කියන්නේ මේ රූපලාවන්‍ය වඩන්න හදනවා දොඹකරයක් හදන්න හදනවා පුරුෂෙක් මේ මේ අයෝමේ පුරුෂෙක් වෙන්න හදනවා නැත්නම් රූප සුන්දරියක් වෙන්න හදනවා කියන එක නෙවෙයි කායේ කාය අනුපස්සී විහෙද මෙතෙන්ද ගියාට පස්සේ මේ කඩීම පැන්නනම් බුදුචානන්සේ සඳහන් කරනවා කයට ගත්ත හිත මේ කයට ආපු බව විස්තර කරන්න බෑ කිසිම කෙනෙකුට ධාතු හතර කියන්නේ නැතුව. එතන තමයි අපි ගොළු වෙන තැන. කයට හිත ආපු ගමන් අපිට දැනෙන්නේ එක්ක උණුසුම් සිසිල් ගතියකින්, එක්ක තද හැලු ගතියකින්, එක්ක වැగిරෙන පිදු කරන ගතියකින්. එහෙම නැත්නම් කම්පන චංචල ගතිය. මේක හෙලිකරන්න අද දවල් ප්‍රශ්න කියවනකොට බලන්න කී තිනේ. ඒ කයට හෝ ආනාපාන කයට හෝ සක්මනට හෝ හිත දැම්මට ඒ දැනෙන දේ කාය සංඥාවේ තිබුණු දේ ධාතු මනසිකාරයට දාන්න යනකොට පුදුම පැකිලීමක් ඇති වෙනවා. ඒක නිකන් ග්‍රීක භාෂාව ඉගෙන ගන්නවා වගේ. එහෙම නැත්නම් මේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ. පුදුම පැකිලීමක් එනවා. මේ කය වැටෙන්නේ කොහොමද කියලා අහන එක විස්තර කරන්න. කාට හරි පිට කියන්න පුළුවන් නම් මම ආශ්වාස ප්‍රශ්වාසයේට කයක ගත්තට පස්සේ මට වායෝ ධාතුව වැටුණා නැත්නම් ආනපාන වැටුණා මට හොඳට නාස්පුඩු පුරවාගෙන ඉහළට යනවා තේරෙනවා සිසිල් ගතියක් තේරෙනවා. නාස්පුඩු පුරවාගෙන පිටට යනවා තේරෙනවා උණුසුමක් තේරෙනවා. මට වම් නාස්පුඩුවේ උඩ්පිටියේ හැපෙනවා තේරෙනවා. දකුණු නාස්පුඩුවේ පිටියේ පිට වෙනකොට හැපෙනවා තේරෙනවා කියලා මේ මේ ධාතු ලක්ෂණ ඒක අමාරු බව මම පිළිගන්නවා. නමුත් මේ පිළිසෙට මම හිතන්නේ ඒක එච්චරම ග්‍රීක භාෂාවක් කියලා. මේක කියන්න පුදුම ගොළු ගතියක් තියෙනවා. එන්නෙම නැහැ. ඔය කොච්චර જાති කරත් ඒක එන්නේ නැත්තේ මොකද? ධාතු වලට යනකොට මම යට ඉන්න බෑ. ධාතු වල ගෑනු පිටිමි නැහැ. ධාතු වල ඇතුලේ පිට නැහැ. ධාතු වල මනාපමනාප නැහැ. ධාතු වල සියුම් ගොරෝසු ගති නැහැ. කුචි අරුචි ගති නැහැ. මේ නිසා නොපෙනෙනව නෙවෙයි අපිට පේන හැමදේම මම යකින මල්ලට දාගන්නවා. ධාතු ගුණවල ඇත්ත නැහැ. ඒක නිසා කාට හරි මේ කාමයක් දුරුවන් කරලා ගත්ත මේ කාය කාය සංඥාව ප්‍රත්‍යක්ෂණය කරන උරගා දකින අස්පනා පිට දකින මොනවද කියලා දැක ගන්න පුළුවන් වෙන මේ ඒ වෙලාවට දැනෙන කම්පන චංචල උණුසුම් සිසිල් ගති හෙලි කරන්න පුළුවන් නම් එයා කොහොමදත් විශ්වගත මිනිසෙක් වෙනවා. එයා ඊළාට ඒ ඕන වෙලාවකට තේරුම් ගන්න පුළුවන්. මගේ හිතේ මේ කයේ එක පැත්තක රත් වෙනවා දැනුණා. ඒක සමානට කරදර මාත්‍රමක රත් වෙනවා දැනෙනවා රස්ටි වෙලාවක. සීතල වෙලාවක නම් ඒක සපක් විදිහට රස්ටි වෙනවා දැනෙනවා. නමුත් මේ රස්නිය මේ තීජෝ ධාතුව දන්නේ නැහැ මේ වැඩ කරන්න ගෑනුවැගකද පිළිමයක්ද කියලා. තීජෝ ධාතුවට ඕනකමක් නැහැ නේ කාටවත් වද දෙන්න හරි හැප දෙන්න හරි. ඒ මතුවෙච්ච තීජෝ ධාතුවෙන් මේක මගේ කකුල ඒක මට සැපයි ආදී වශයෙන් මේ තකතිරු කතාව කරන්න මමයා ධාතුවට අමුණන්න මෙපාය. ධාතුවට මමයා වක් කරන්න මෙපාය. මේ ධාතු ගුණ වලට මමයා ආරූඪ කරන්න එපාය. නැත්තම් කොහොමද දන්නේ මේ උණුසුමක් ලැබිච්චාම සීතු සැපත්ද දුකද්ද කියලා. මෙන්න මෙතන තියෙනවා විශාල විෂ කැපීමක්, ඉරි පැන්නුමක්, මල් පැන්නුමක්. ඒෂා කාය සංඥාවේ තියෙනක රූප සංඥාවට මේ ධාතු ගුණවලට යොමු කරන්න පුළුවන් නම් එතන තමයි මේ සපෘෂ සංසේවනේ අමාරුම කමඨං සුද්ධ කිලි තියෙන්නේ. කාටවත් තේරෙන්නේ නැහැ ආස්වාස වැටෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ප්‍රසවාස වැටෙන්නේ කොහොමද කියලා ඇහුවොත් වම නෙවෙයි දකුණ නෑ දකුණ නෙවෙයි වම ආදි වශයෙන් වැටෙන්නේ කොහොමද කියලා ඇහුවොත් කතා කරලම කියනවා කියන්න දන්නේ නැහැ කියලා. ඒ තරම් ඇත්තටම අපිට ඕනකම තියෙනවා මාන කරන්න බෑ. මේක හෙලි කරපු දවසේ යම් දවසක යෝගාවචරයට මේ পায় තියෙනකොට වමේ මට මේ ටිකයි වැටහුනේ. දකුණේ මේ ටිකයි වැටහුනේ. බත් කනකොට මට මෙහෙමයි වැටහුනේ. වැසිලි කැසි කරනකොට මෙහෙමයි වැටහෙන්නේ. අත නමනකොට අත දිග ගන්නකොට වැටෙන්නේ මෙහෙමයි. රූප බලනකොට වැටෙන්නේ මෙහෙමයි කියලා ඒ ඇතිදී ඇති හැටියට භූතම් භූතතෝ පස්සත කියන විදිහට හෙලි කරගන්න පුළුවන් නම් ඒ කෙනාට කියන්න පුළුවන් මේ භවයේ කොච්චර ගෑනු භවෙන් පිරිමි භවට ගියත් පිරිමි භවෙන් ගෑනු භවට ගියත් රජ වුණත් බලු වුණත් මේ ධාතු හතරෙන් එහාට මොකක්වත් නැහැ මොන විදියට අනලා ගැහුවත් මේ හතර සෙල්ලමක් විතරයි භවය කියන්නේ. ඒ නිසා මේ දැන් හම්බ වෙනට අමතරින් මොකක්වත් හම්බෙන්නේ නැහැ මෛත්‍රී බුද්ධ දාසනේ. මොකක්වත් මලෙන් හම්බෙන ඊගාවාත්මෙත්. මොකක්වත් හම්බෙන්නේ අපිට රජකම හම්බුණත්. මොකක්වත්ම හම්බෙන්නේ අපි දිවි ලෝකෙ ගියා. මේ ධාතු හතර විතරයි මේ දැන් එක එපානම් ඔය හතරේ මිස වෙන මොකක්වත් මේ භවයේ ඇත්තේ නැහැ. මේ හම්බෙච්ච එකෙන් උඩ වැඩි දෙයක් ඇත්තේ නැහැ. නිසා මතුවෙන මතුවෙන ධාතු ගුණ රූප ලක්ෂණ ඒ ඒ වෙලාවේ හඳුනා ගන්න පටන් අරගත්තොත් නොබෝ කලකින් ඒ යෝගාවචරයට ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි මේ ධාතුන් වල ස්ත්‍රී පුරුෂ ගතියක් නැහැ. අපි ඒකට බැඳිලා තියෙනවා බුදුම විදියට මේ පුරුෂයිජ වාස්කම් දිනා ගන්න, ස්ත්‍රීයිජ වාස්කම් දිනා ගන්න මෙවට ඌලියම් කරන්න යන නිසා අපිට ධාතු ධාතු වශයෙන් දකින්න බෑ. දකින්න නැතිකමම නෙවෙයි. ඒ හෙලි කරනකොට මම නැති වෙනවා. ඒක නිසා යම් දවසක ධාතු ලක්ෂණ බලන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට කියත හැකි දැන් මේ යෝගාවචරය සතිය පිහිටවන්නේ ඒ මතුවෙන ධාතු ලක්ෂණ මත. උණුසුම ගතිය මතුවෙන එක සැප වුණත් දුක වුණත් මේ උණුසුමක් තමයි මම සතිය දැන් සීතල ගතිය මත, කම්පන ගතිය මත, චංචල ගතිය මත, පැකිලෙන ගතිය මත, පිදු කරන මතේ මත තද ගතිය මත කුණුසුම් ගතිය මත මෙන්න මේ බව යෝගාවචරයට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරුම් ගනි මේ සතිය පිහිටවඬ සතිපට්ඨානය කරන යෝගාවචරය කයෙහි පිහිටවපු සතුවේ සියුම්කරනද ඊට වැඩිය ඒකෝදි භාවයකටපත් කරන්ද ඒකාග්‍ර භාවයටපත් කරන්ද කය ඇතුලේ තියෙන මේ හතර මහා ධාතුන්ගෙන් එකකට හිත යොදලා ඒක තමයි වැටෙන හැටි හෙලි කරන්න ගියාම එයාට තේරෙනවා මේ අරමුණක රූප ධර්මයක සතිය පිටෝන හැටි. ඒකට ඉඳ ගන්නම ඕනේ නැහැ. ඒකට ඇවිදින්න සක්මන්මලුවකටම යන්න ඕනෙත් නැහැ. ඕන ඉරියව්වක ඉන්න ගමන් ඒ ධාතු හතර නැත්තනක් ඇත්තේ නැහැ. ඒ මතුවෙන මතුවෙන ධාතුවේ සතිය පිටවන්න ගියාම ඒක මේ පැදුරක් කියලා ගත්තා වගේ මුළු දවස පුරාම Tamanට අත්දකින්න පුළුවන්. භාවනා කරනවා කියලා සතුටු වෙන්න පුළුවන්. කුසලයක් රැස් වෙනවා. ආන්නේ විදිහට කරන ගියාට පස්සේ මේ යෝගාවචරයට සත්පුරුෂ ගතිය වෙන්නේ මේ දී ඇති චිත්තක්ෂණය මත වෙන ධාතු ගුණේ හිතපවතිනවනේ ඒක හොඳයි. අතීතයට ගියා නම් අනාගතයට ගියා නම් තව කෙනෙක් ගාවට ගියා නම් තව තැනක් ගාවට ගියනේ කොහොමද නැහැ. ඒ නිසා මෙයා ධාතුව සරණ ගියාම ඊ ගාවට මේ යෝගාවචරයට දෙනවා බරපතල අභ්‍යාසයක්. මේ ධාතු දැක දැක දන දන ගෙවිලා දැන් කොහෙද සතිය පිහිටුවා? ඉස්සෙල්ලා නම් අපි දැන් සතිය පිහිටියක් නැතත් කාමේ තමයි හිත තිබ්බේ. පස්සේ කයට හිත ගත්තා. ඒක ලොකු ප්‍රතිපදාවක්. ලොකු පීමක්. කයට ගත්ත හිත ධාතු උණ්ඩ ගත්තා. රූපෙට යම් වෙලාවක යෝගාවචරය ඉන්න ඕන වෙලාවක දැන් මෙතන හැම කෙනෙක් වාඩි වෙලා ඉන්නවා මාත් වාඩි වෙලා ඉන්නවා මේ වාඩි වෙලා ඉන්න බව මට වැටහෙනවා. ඒ වැටහෙන්නේ මේ හැප්පෙන තැන් වලින්. එහෙම නැත්නම් මේ කයේ පිහිටලා තියෙන විදිහට උලන් වදින විදිහට තේරෙනවා. ආන්නේ වගේ මේ ඇති දෙයක ධාතු කියලා කියන්නේ ආස්තිකත්වය රූප ධර්මයාගේ ආස්තික ප්‍රඥප්තියට කියනවා ධාතු කියලා. මෙයාගේ නාස්තික ප්‍රඥප්තියක් තියෙනවා අවකාශය කියලා. යම් වෙලාවක ධාතු බල බල බල බල ඉනකොට පේන පේන ධාතුව නම් කරනකොට පේනවා මේ අවකාශයේ තමයි මේ ධාතු නටන්නේ විශාල අවකාශයක ධාතු මුළු අවකාශයත් එක්ක බලනකොට ඉතාමත් සුළු ප්‍රතිශතයක් හැම ධාතුවම බල හැම ධාතුවම මෙනෙහි කර කර නැත්නම් හැම ධාතුවම වටහා ගැනීමෙන් ගියොත් නොබෝ කලකින් යෝගාවචරයට ඒ අරමුණ ගෙවන් වෙනවා සියුම් වෙනවා නොපෙනෙන පැත්තකට යන බවක් එන්න පටන් ගන්නවා. ඒකේ යෝගාවචරගේ දක්ෂකමක් නෙවෙයි ඒක චිත්ත නියාම ධර්මයක්. අපි ගත්තොත් ආස්වාස් ප්‍රසවාසය කියලා අපි ගත්තොත් පිම්බීම හැකිලිම කියලා වැඩි වේලාවක් ඒ පිම්බීම හැකිලිම බලන්න හිටියොත් ඒක එන්නේ එන්නේ ගෙවෙන්න පටන් ගන්නවා. වැඩි වේලාවක් ආස්වාස් ප්‍රසවාසය බැලුවොත් ගෙවෙන්න පටන් ගන්නවා එතකොට මේ යෝගාවචරයට සත්පුරුෂ සංසේවනයේ අවශ්‍යයි. ධාතු නැති වුණත් සතිය පවත්වන්න පුළුවන් කියලා තේරුණා. ඇති ධාතුන්ගේ සතිය පවත්වලා පුරුදු කරගත්ත යෝගාවචරයට මේ ධාතු නැති වුණත් වඩන ලද සතිය කැඩෙන්නේ නැහැ. ඒක නිසා ධාතුන්ගේ අභාව ප්‍රඥප්තිය ධාතුන්ගේ නැති තැන හිස්තන අවකාශයේ හිත පවත්තන්න ගියාම ඒක ඉතින් හරියට මේ ආශෙන්තරාවක් පැදපු කෙනෙක් අජටවකාශයේ ආනෙකට ගියා වගේ මේ පොළවේ තියෙන ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ නැහැ. එතකොට තියෙන්නේ හිස් බවක්, බරක් නැති තත්ත්වයක්. අනිත් වගේ ධාතුන් ගෙවිච්ච තැන කාම සංඥාව තියෙන කෙනාට, රූප ආශාව තියෙන කෙනාට, කයට ආශාව තියෙන කෙනාට ජීවිතයට බය තියෙන එක්කනට විශාල බයක් ඇති වෙනවා. විශාල අසරණ ගතියක් ඇති වෙනවා. විශාල ආතබූත තේරුම් ගන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒ නිසා කාම සංඥාව තේරුම් ගන්න ඕන. කාම සංඥාව ගෙවන් කළා කාය සංඥාව තේරුම් ගන්න ඕන. කාය සංඥාව ගෙවන් කළා රූප සංඥාව තේරුම් ගන්න ඕන. රූප සංඥාව ගෙවන් කරලා කරලා යමක් නැති තැනට යන්නේ අහම්බෙකින් නෙවෙයි. ඒක නිකන් මේ දෙයිය දුන්න එකක් නෙවෙයි. යෝගාවචරයට මේ සාපේක්ෂව එක එකක් ගෙවම් කරමින් ගෙවම් කරමින් අවකාශයේ එනත අරූපේ එනත අභව ප්‍රඥප්තියේ එනත හිස්සන සතිය පවත්වන්න පුළුවන් කියලා දැනගත්තොත් ඒ යෝගාවචරයට ඒ අනතුරක් තියෙනවා. ඒ මොකද කාමයට ආශ කරා වගේම මෙයා කාමයේ ගෙවම් කරන ගත්ත රූපයට ආශ කරන්න පටන් ගන්නවා. රූපේ ගෙවන් කරලා ලැබෙන මේ අරූපෙටත් අර වාගේම ආසාවක් ඇති වෙනවා. අර වගේම රුචිකමක් ඇති වෙනවා. බැඳීමක් ඇති වෙනවා. ඉතින් ඒ නමුත් මේ බැඳීම ඊටාම උසස් එකක්. මේ කාම තණ්හාවක් නෙවෙයි භව තණ්හාවක් නෙවෙයි මේකට විභව තණ්හාව කියලා බුදුජානකසේ අඳුරලා දේශනා අරූපේ අස්නස්චාර්තේ අවකාශේ හිෂ්ඨන සත්‍ය පිහිටවුවාම ඒ කිසිම බැඳීමක් නැහැ. සත්පුරුෂයාට ඒක තේරෙනවා මහා දෙනකක් මැද අවුල් පාසයක ගිය මිනිස්සයා විශාල වෙල්ෙලියකට ගියා වගේ කිසිම බාධාවක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් ලොකු ට්‍රැෆික් ජෑම් එකකට අහු වෙලා ගමනක් හදිස්සි වෙලා තක්කුමුක් වෙලා ඉන්න කෙනාට ට්‍රැෆික් ජෑම් එක ඉවර වෙලා මුදුවට පාර තියෙන වෙලාවක් හම්බ වෙනවා ඇක්ටි වෙන්න යන්න පුළුවන් කියලා. ඒ සත්පුරුෂයා අශක්පුරුෂයාට මහා පාළුවක් දැනෙනවා. මහා කම්මැලිකමක් දැනෙනවා. මහා නීරස ගතියක් දැනෙනවා. මහා එපා වෙච්ච ගතියක් දැනෙනවා. විශාල සැකයක් පහළ විශාල බයක් පහළ විශාල අනතුරුදායක තත්ත්වයක් පහළ වෙනවා. ඉතින් අන්න එතනදී භාවනා කරලා කරලා කරලා මේ අරමුණ ගෙවම් කරලත් සද්ධර්ම ශ්‍රවණේ ඒ වෙලාවේ නොලැබුණොත් ඒ කෙනා මේ මේක පාළු ගතියක් මොස්පේන්තු ගතියක් කාලකන්ණි ගතියක් කියලා අර නැති වෙච්ච ආනපන හොයන්න යන්න ඉඩ තියෙනවා. නැති වෙච්ච කය හොයන්න යන්න ඉඩ තියෙනවා. නැති වෙච්ච මූල කර්මස්ථාන හොයන්න යන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතෙන්ට එනකම් මූල කර්මස්ථානේ ඇත්තටම හැරමිටියක් වගේ සත්පුරුෂයෙක් වාගේ, කල්යාණ මිත්‍රයෙක් වගේ උදව් කරනවා. දැන් මූල කර්මස්ථානේ නැතුව සතිය පවත්වන වෙලාවේදී මූල කර්මස්ථානේ හොයනවා කියන්නේ අයෝනිසමනස්කාර. මූල කර්මස්ථානේ නැතුවත් සතිය පවත්වන්න පුළුවන් කියන එක යෝනිසමනස්කාර. ඉතින් එතකොට මෙතෙක් කියපු එකත් එක දැන් ඔන්න උරස් වෙන්න පටන් ගන්නවා. මම දන්නවා මේ අපි වෙනකොට පියවර හතරක් විතර ඉදිරියට ගිහිල්ලා ඒක නිසා සමහරුන්ට දැන්නම නිින්ද ගිහිල්ලා ඇති. නිින්ද යන්න ඕන මෙතනදී. මොකද මේ මේක අල්ලනවා කියන එක કોઈ භූගෝල ඉතිහාසය ඉගෙන ගන්නවා වගේ එකක් නෙවෙයි. ඊට වැඩිය කැප වෙලා අප වෙලා කරන්න ඕන එකක්. මෙතෙන්ද නොගිය කියන එක නෙවෙයි මම මේ අභියෝග කරන්නේ. මෙතෙන්ද ගියාට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න දන්නේ. එතෙන්දී සත්පුරුෂයෙක් වෙන හැටි දන්නේ. අපි කරන්නේ මාර සම්පත් වුණාට පස්සේ එක්ක හයියෙන් හුස්ම ගන්න. එන ඇත් දෙක අරලා බලනවා ගෙදරින් ගෙන ආපු බඩු සෙට් එක එහෙම සෙට් එක තියනවාද කියලා. මොකද ගෙදර යනකොට මේව නැති වුණොත් එහෙම ගෙදර මිනිස්සු accounts බලලා කිව්වොත් මේ මේ කෑලි ගෙනිච්ච ගෙනාවේ නැහැ කියලා. ඒතන මල කචල් එකක් යනවනේ. ඉතින් විජහක බලනවා අතපත ගාලා කෑලි සෙට් එක තියනවාද කියලා. මොකද ඒ අවකාශයට යනකොට මොකක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් එයාට මහා බයක් ඇති වෙනවා. මෙන්න මේ බය තමයි කෙලස් කියලා කියන්නේ. ඒ බය තමයි මාර පාක්ෂික. මෙතන ශ්‍රද්ධාව තියෙනවා නම් මෙතන කුසල ඡන්දේ තියෙනවා නම් මෙතන අදිමොක්කේ කියලා පෙරදක්ම තියෙනවා නම් එයා දන්නවා මේ මෙච්චර මේ දෙතිසක් කුණපවූ කය අස්පනා පිටම නොදැනෙන තැනට ගෙනියන්න පුළුවන් උනේ බුදුහාමුදුරන්ගේ දක්ෂකම. ප්‍රතිපදාවේ දක්ෂන මගේ තකතිරු මනස මගේ අවිද්‍යාව මගේ තෘෂ්ණාව ඒකට බයක් ඇති කරනවා. කුකුසක් ඇති කරනවා. සැකයක් ඇති කරනවා. එයා කියනවා ආයේ තෘෂ්ණ ටිකක් ගනි. ආයෙත් අත ගාලා බලපන් ඇස් දෙක අරලා බලපන් මොකද මේ මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං කියන්නේ කාටවත් පුළුවන් කියලා. පළවෙනි වතාවට මේක වුණාම කලබල නොවී ඉන්න කලබල වෙනවා. නමුත් සත්‍යධර්ම ශ්‍රවණේ ලැබෙනවා නම් යෝනිසෝමනස්කාරයේ තියෙනවා නම් ශත්‍රුසු සංචේවනේ තියෙනවා නම් යාට හොඳට කැදී ගලබීට වගේ කියනවා කාම සංඥාව තේරුම් ගන්න ඊට පස්සේ කයට හිත ආපුවාම ඒක තේරුම් ගන්න ඊට පස්සේ මේ ධාතු මනසකාරයේට ආනාපාන දිතාවම ඒක තේරුම් ගන්න දැන් ඒක ගෙවන් වෙලා නම් අර පියවර 1 2 3 4 විදිහට නම් ගිහිලා තියෙන්නේ මේ ඇති කරගත්ත தത്വෙට අවුල් පාස දාන්න එපා මේ පෑදිගියට බොරදිය දාන්න එපා මේකට අනුග්‍රහ කරන්න පිට යෝනිසෝමනස්කාරයෙන් උදව් කරන්න මෙතන සත්‍ය ධර්ම ශ්‍රවණේ අවශ්‍යයි සත්පුරුෂ වෙන්න නමුත් යෝගාවචරය හිතාමතා කෙරුව කරන්නෙම අසපුරුෂ වැඩ. මෙතෙන්දී සර්වචන් සඳහන් කරනවා මේ සතියට වැඩේ බාර දීලා කිසිම දෙයක් හිතන්න යන්න එපා. කිසිම දෙයක් මතන්න යන්න එපා. හිතන්න මතන්න ගියොත් කෙලෙස් මේ සතියට වැඩේ බාර දෙන්න. කිසි කෙනෙක් කැමති නැහැ. හැම කෙනා මෙතන නෑ නෑ මම මෙතනදී වෙන්නේ මේ නිකම්ම නිකං අරමුණක් නැති ඉන්නවට වැඩිය එක්ක අනිච්ච දුක්ඛ නැත්තම් බලවොත් නරකද එහෙම නැත්නම් ආයෙ නැති වෙච්ච ආනපන හෙව්වොත් නරකද? එහෙම නැත්නම් නිකන් ඉන්නකොට මෛත්‍රී භාවනා කෙරුවොත් හොඳ නැද්ද? බුද්ධානුස්සති කෙරුවොත් හොඳ නැද්ද කියලා අර ඇති කරගත්ත ඊස්තනට මොනවා හරි දාන්න. මේක ගොඩාක් මේ තකතිරුකම කරන බෞද්ධයා විතරයි. අබෞද්ධයෙකුට කියලා දුන්නොත් එහෙම මේ තියෙන තාක් දේවල් ඝර්ෂණයක් නැති දෙය කියලා කියන ඝර්ෂණය නැති තැනක් විවේක තැනක් පුළුවන් තරම් තියෙන දැනින් නැත්නම් කියලා විවේක වේයන් කියලා තේරුම් ගත්ත මනුස්සයා කරනවා. බෞද්ධයාට නම් කොච්චර කිව්වත් පිළිගන්න කැමති නැහැ. ඉතින් යාට සද්ධර්ම සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ඒ සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ ජාතක කතා කියලා දෙන එක නෙවෙයි. ඒව නැත්නම් මේ කුමරු කුමරි කතා කියලා දෙන එක නෙවෙයි. මෙන්න මේ ඇවිල්ලා තියෙන තැන මෙන්න මේ මේ පියවරල ඇවිල්ලා තියෙන්නේ. ඒක තමන්ම තේරුම් ගන්න ඕතෙන්න බුදුහාමුදුරු එන්නේ නැහැ. ඔතන ගුරු හමුදුර ඉන්නේ නැහැ. අන්න එතනදී මේ ඇතිවෙච්ච මේ අවකාශය, මේ ඇතිවෙච්ච අභාව ප්‍රඥාප්තිය, මේ ඇතිවෙච්ච හිස්තන තනවා වඩා ගන්න පුළුවන් තරම් හුරු කරගන්න මේක තමයි කෙලෙස් අඩු හොඳම තැන පුළුවන් තරම් වෙලා මේකට අවුල් පාස දාන්න තු ඉන්න මොන જાත් කිරුවත් කරන්න ඒක නිසා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් අහනවා ඇවැත්නි සාරිපුත්‍රයනි තමන් භාවනා කරමින් හිටපු අරමුණ ගෙවුනට පස්සේ එතන යමක් තියනවද? සාරිපුත්‍රයන් කියනවා එහෙම කියන්න එපා ඉස්මතුන් කියලා කියනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ අරමුණ ගෙවුනට පස්සේ එතන යමක් නැද්ද? එහෙම කියන්න එපා ඉස්මතුන් කියලා කියනවා. එතන තියනව නැතුව දෙකමද එහෙම කියන්න එපා ඉස්මතුන්. එතන ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද? එහෙම කියන්න එපා ඉස්මතුන්. දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ මහා නාගයෙක් නේ මහා ඇතෙක් නේ අපේ ශාසනේ. කොට්ටිත ස්වාමීන් වහන්සේ කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයිනේ. මේ කොට්ටිත ස්වාමීන් අහනවා Taman භාවනා කරමින් යන මේ අරමුණ මොකක් හරි ගමුකෝ. ඒ අරමුණ ගෙවුනට පස්සේ එතන යමක් තියනවාද කියලා. එතන යමක් නැද්ද? තියනව නැහැ දෙකමද? ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද කියලා. ඒතකොට සාරිපුත්‍ර ශාන්ති කියනවා නෑ අරකටත් නෑ මේකටත් නෑ මේකටත් නෑ මේකටත්. ඒතකොට අහන කොටි ශාන්ති මම දැන් ඔබ වහන්සේ මේ කියන දෙමලෙක් මොකෙන්ද තේරුම් ගන්නේ කියලා. කියනවද කියලා අහනවත් නෑ කියලා. නැද්ද කියලා අහනවත් නෑ කියලා. එපයි කියනවා. ඇත්තේ නැත්තේ දෙකම කියනද අහනවත් එපයි කියනවා. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියනවත් එපයි. ඒතකොට කියනවා ඇවත් නෙමේ ප්‍රපංච කළ යුතුත් නැති තැනක ප්‍රපංච කිරීමක් මේ කරන්නේ. හිතල බල්ල තේරුම් ගන්න පුළුවන් තැනක් නෙවෙයි මේක අධ්‍යක්ෂිය යුතු තැන මේ මනස යොදවන්න හදනවා. වාග් බහුල්‍යයට වැටෙනවා. ඒ නිසා මෙතනදී අනුග්‍රහ කරන්න ඕක හිතන්න යන්න එපා. ඕක ගැන කල්පනා කරන්න යන්න එපා. ඕක බුද්ධි විදිහට. ප්‍රපංච කරන්න එපා. එතකොට තේරෙයි අපි දවස පුරා කොච්චර ප්‍රපංච කරනවාද කියලා. අපිට අදාළ නැති, දන්නේ නැති, සම්බන්ධ නැති දේවල් අරගෙන අපි කොච්චර දෝ කල්පනා කරලා හිතනවා කල්පනාවෙන් තැනකට යන්න පුළුවන් කියලා. යන්න බැරි එක විතරක් නෙවෙයි මේ අකුසලයකට පොහොර දාන්න කියලා දන්නවනේ. ප්‍රත්‍යක්ෂයට කවදාක ප්‍රපංච අවශ්‍යත් නැහැ කියලා දන්නවනේ. අපි කල්පනා කරන තාකල් කල්පනා කරන්නේ අපිට අදාළ නැති මාතෘකා. ඒ නැත්නම් අපිට විශේෂේෂ්ඨ නොවන දේවල්. අනුන්ගේ පව් කොන්තරක්. ඉතින් ඒ නිසා මෙතෙන්ද ගියාට පස්සේ මේ පෑදිදියට බොරදී එක් කරන්නේ නැතුව එහෙම නැත්නම් මේ අනාකූලව ගලන මේ ප්‍රවාහයට ආකූලතා ඇති කරන්නේ නැතුව මේ කරන හරියක් කරන්නේ මමයා විසින් මමයාට පැත්තකට වෙන්න ඇරලා මේක දිහා මේ දැන් තියෙන හිස්තනක් එහෙම නැත්නම් අරූපී කරන සතියක් එහෙම නැත්නම් අවකාශයේ තියෙන සතියක් එහෙම නැත්නම් මේ අභාව ප්‍රඥප්තිය තියෙන සතිය ඕදී හොඳට හුරු කරගන්න බලන්න වශී කරගන්න බලන්න සිද්ධි වෙන්න ආරෙන්නේ මේ ප්‍රශ්න අහන කට්ටියට දොස් කියලා හරියන්නේ නැහැ මොකද කිසිම කෙනෙකුට සද්ධර්ම ශ්‍රවණේ නොලැබුණොත් සත්පුරුෂ සංසේවනේ නොලැබුණොත් යෝනිසෝ මනස්කේ පහළ වුණේ නැත්තම් මොනව හරි කරන්න හිතෙනවා. කරන හැමදේම අකුසල. මේක තමයි සරුවචන් වහන්සේ බුදු වෙච්ච ගමන් පළවෙනි උදාන දාතාවෙදි කිව්වේ අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේ සම්දෝ දුක්ඛා ಜಾති පුනප්පුනං මේ දුක් දෙන අනන්ත සංසාරේ මේ ගේ පව් ගේ හදන වඩුව හොයාගෙන මං ඇවිද්ද මට කවදාකවත් හම්බුනේ නැහැ. මං යනකොට ගේ හදලා ඉවරයි. අපි ඉපදිලා අවුරුදු 6 වෙලා මේ මමයා කියලා දැනගන්නකොට අපි ගේ හැදිලා ඉවරයි. ඒක කවදාකවත් ඒක අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ගහකාරන් දිත්තෝසි මම දැක්ක ගොයියගේ වැඩේ. පුණගේ යන්න කාසි බා එන්න එපා ආච්චිට ගෙවල් හදන්න. මම ඔබ දැක්කා. ගහකූටන් විසංකිතං මේ කණිමඩල විනාශ කරා. විසංඛා ගහකොටම විසංඛිතම් විසංඛාරගතම් චිත්තම් මගේ හිත ආයේ චේතනා නැහැ. මේ හිස්තැනට ගියාට පස්සේ ආය මොනවත් ප්‍රපංච කරන්නේ ආය චේතනා කරන්නේ මේ චේතනාවෙන් මේ ප්‍රපංච කිරීමෙන් තමයි ආයසරයක් ඊගාව චිත්තක්ෂණ සම්බන්ධතාවය ඇති කරලා දෙන්නේ. ඒ නිසා මේ කාමයේ ගෙවම් කරලා කයට හිත අරගෙන කය ගෙවම් කරලා ඒකේ මතුවෙන ධාතු ගුණ වලට හිත දාලා එහෙම නැත්නම් උස් කම්පන චංචල ගති දැකලා එව්වත් ගෙවම් වුණාට පස්සේ ආය අලුතෙන් මොනවත් ඇති නොකර සිටීම මරණ මොහොතදී වෙන එකක් නෙවෙයි. උපපති චිත්තක්ෂණ වෙන එකකුත් නෙවෙයි. මේ ජීවිතේදිම වෙන එකක්. ඒක නිසා අභිධර්මයේ උගන්වන විදිහට අටුවාචාරින් වහන්සලා උගන්වන විදිහට මේ භවයේ තුනකට කැඩලා නිවන් දකින්න මෙහෙ දැන් බෑ මත්තට එන එකේ කරන්න ඕන කියලා ඊගාවාත්මෙ උපදින වෙලාවේ නිවන් දකින්න බෑ. මරණ වෙලාවේ නිවන් දකින්නත් බෑ. මේ ගෙවන් කරාට පස්සේ අලුතෙන් මොනවත් ඇති කරන්න එපා. අලුතෙන් ආකූලතා ඇති කරන්න එපා. අලුතෙන් ප්‍රපංච කරන්න එපා. චේතනා පහල කරන්න එපා. මේ ඇති කරගත්ත මේ හිස් බව කොච්චර වෙලා නඩත්තු කරන්න පුළුවන්ද කියලා බලන එකට යෝනිසෝ මනස්කාරය කියනවා. ඉතින් එතෙන්දී හරස් කැපෙන්නේ බාධා වෙන්නේ කෙනෙකුට හිතෙනවා නම් ඊට වැඩිය හොඳයි ආනාපානේ නැවත මතු කරගෙන බලන්න ඕනේ කියලා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. මේ ගෙවන් වෙච්ච එක ගෙවන් වෙන්න ඇරලා ඒක අනුග්‍රහ කළ යුතු වෙනුවට නැවත කය මතු කරන්න හැදුවොත් නැවත ධාතු මතු කරගන්න හැදුවොත් නැවත කාමයේ මතු කරන්න හැදුවොත් මේ තමයි වඩුවගේ හදන තැන. ඒ නිසා නැවත ගේ නොසැදීම පිණිස යම් වෙලාවක හිත කාම තණ්හාවත් తాවකාලිකව දුරුවන් කරලා භව තණ්හාවත් తాවකාලිකව දුරුවන් කරලා මේ විභවයට යමක් නැති තැනට ප්‍රේම කරන්නත් එපා ඒක නැති කරන්න හදන්නත් එපා ඒකට ගියාට පස්සේ චේතනා කරන්නේ නැතුව ප්‍රාර්ථනා කරන්නේ නැතුව අදිෂ්ඨාන කරන්නේ නැතුව ප්‍රණීති පහල කරගන්න නැතුව එහෙම දෙන්න පුළුවන් නම් යෝගාවචරයට තේරෙයි මේක සුද්ධ කරන්න පුළුවන් සුද්ධ කරපෙක නඩත්තු කරන්න තමයි බැස්සේ. ඔක්කොටම සුද්ධ කරන්න පුළුවන් කියලා කියන්නත් බෑ. නමුත් සුද්ධ වුණාට අපිට මමය නිසා මාන්නේ නිසා සක්කාය මේ එහෙම නැත්නම් තණ්හාව නිසා දිත්‍ය නිසා අපි මොනවා හරි මේකට අලුතෙන් දාන එක තමයි විහිං නොකල යුතු දෙයක්. දැනගෙන නොකල යුතු දේ. ඒ වුණාට ඒ විදිහට ඒ හිස්තැනට ගියා කියන්නේ නිවන නෙවෙයි. ඒක තාම නිවන කියලා ගන්න බෑ. නමුත් ඒක හොඳට හුරු කරගන්නකම් ඒක තහවුරු වෙනකම් අනාරම්මනේ සතිය පවත්වන්න පුළුවන් කියන එකට හිත්වදිනකම් ඒක පුළුවන් තරම් පුරුදු කරන්න. කරනකොට යෝගාවචරයට තේරෙනවා මට කාමයේ ඕනනම් සතිය පවත්වන්න පුළුවන්. රූපෙත් ඕනනම් සතිය පවත්වන්න පුළුවන්. අරූපෙත් ඕනනම් සතිය පවත්වන්න පුළුවන්. ඒ කාම තණ්හාවේ හෝ භව තණ්හාවේ හෝ ඒ අරූපේ නැත්නම් විභව තණ්හාවේ හෝ මේ තුනේදිම එක දිගට සතියේ වෙනසක් නැතුව සමාකාරව පවත්වන්න පුළුවන් කෙනාට ඒ එකකටවත් මනාප වෙන්නෙත් නැතුව අමනාප වෙන්නෙත් නැතුව ඒ යන්න පුළුවන් තැනට යන්න එයා මේ தত্ত্ব තුන තුනේදිම සත්‍ය පාත්තන්න පුළුවන් බව තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. නමුත් ඒක අපේ හිත එච්චරම අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන තැනක නැහැ. අපේ හිත මේකේ එකක් අල්ලන. කාමභෝගියා කාමයේ අල්ලන. භව ආසාව තියෙන එකන මේ රූපය අල්ලනවා. විභව තණ්හාව තියෙන එක නම් මේ හිස්තනට ආශ කරනවා. එකකටවත් ආශ කරන්නේ නැතුව එකකටවත් මනාපමන පහල කරන්නේ නැතුව මේ ඔක්කොම මනසක තියෙන தত্ত্ব තුනක්. ඒ තුනටම සමහිත. ඒ තුනටම නොසැලෙන හිත. ඒ තුනටම බලාපොරොත්තු වෙන හිතක් ඇති කරනවා කියන එක ඉස්කෝල පාඩම් පන්තිවල උගන්වන එකක් නෙවෙයි. හුඟක් දක්ෂ යෝගාවචරේ ඒ තුනේදිම සතිය පවත්තලා ඒ එකකටවත් වැඩි ඡන්දයක් නොදී තුනටම සමහිත පැවැත්වීම හරහා ඒකට තමයි මේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ. කාම වස්තුවක සතිය පැවැත්වුවත් රූපයක සතිය පැවැත්වුවත් අරූපයක සතිය පැවැත්වුවත් ඒ එකකටවත් පක්ෂග්‍රාහී නොවේ. අරකට වැඩිය මේක හොඳයි කියන්නේ නැතුව මේ සම කරපු ගමන් අපි එක්කටවත් දාශකම් කරන්නේ එකක්වත් නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්නේ ඒව මතුවෙන මතුවෙන වෙලාවේ මෙන්න මේකයි මේ මතුනේ කියන මිස අරක වේවා මේක නොවේවා කියන අයෝනිසෝමනසිකාරය යෙදෙන්නේ ඒක නිසා මෙතෙන්ද යන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් මේ රූපේ ගෙවම් කරලා අරූපේ එහෙම නැත්නම් අවකාශයේ එහෙම නැත්නම් මේ අභව ප්‍රඥප්තියේ හිත පවත්තන්නේ ඉස්සර වෙලා හැම කෙනාටම නිදිමතෙන් පහර ගන්නවා. නිදිමතක් වෙනවා. කම්මැලි වෙනවා. එපා වෙනවා. ඉතින් ඒකට තේරුම් ගන්න බැරි වෙනවා මම දැන් 100ද ඉන්නේ 80ද ඉන්නේ නිින්ද ගියාද නැද්ද කියලා. ඉතින් ඒක නිසා ඒ මට්ටමට ගියාට පස්සේ ඒ යෝගාවචරයට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන නැත්තම් ඒ වගේ පවතින සතිය සංසන්දනය කරගන්න බැරි වෙනකොට නැත්තම් බැරි වෙන්න හේතුවක් වෙන්නේ හිත ලීන භාවයට පත් වෙනවා. හිත හැංගෙනවා. හැංගිලා නිින්දට වැටෙනවා. ඒ යෝගාවචරයට සිද්ධ වෙනවා අමාරුවෙන් නමුත් මේ නිින්ද හරහයන් මේ නිින්ද කියලා කියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක් මේක මම හරහා යන්න ඕනේ කියලා නිින්ද එහෙම නැත්නම් මේ හිත හැංගෙන ගතිය, දීන වෙන ගතිය අපේක්ෂා කරගෙන ගිහිල්ලා මේකත් හරහා යනවා කියන එක කාමභෝගී කෙනෙකුට හිතන්නවත් බෑ. ඒ ඇති වෙන නොදැනෙන ගතිය, පාළු ගතිය, කම්මැලි ගතිය, නිදිමත ගතිය සතියට යට කරනවා කියන එක හිතාගන්න. නමුත් ඒ වාගේ ඒ සූක්ෂම ගමන දී අතින් ගින්දර ගෙනියන වගේ ගමනක් නැතුව මේ සෝතාපට්ටි මාර්ගය සම්පූර්ණ වෙන්නේ සෝතාපට්ටි මාර්ගය සම්පූර්ණ වෙන්න නම් ඒ ගමන් කරන පාරේදී ඊ ගාවට හම්බ වෙන මේ පාළුව මේ කම්මැලිකම මේ නිදිමත ගතිය මේ පාකරවන ගතිය අපේක්ෂා කරගෙන යන්නේ. ඒක එනවමයි. ආවට පස්සේ මම වෙන්දට වැඩි අවදියෙන් ඉඳලා මේකට ලෑස්තිලා ගිහිල්ලා මම මේ කවදා හරි හරහ යන්න ඕන විනිවිද දකින්න ඕන විපස්සනා කරන්න ඕන කියන කේදී යෝගාවචරය තේරුම් ගන්නවා බුදු වෙනවද බුදි වෙනවද කියන එක. උඟ දෙනෙක් කරන්නේ බුදි වෙන එක. බුදු වෙන්න නම් සෝවාන් වෙන්න නම් ඒ නිදිමත එන්න අරින්න ඇවිල්ලා මේකට ටික ටික නිදිමත හටගන්න හැටි හටගත්තට පස්සේ තමන්ට නොදෙනී යන හැටි නැවත අවදි වෙන හැටි මේක ලක්ෂ කෝටි වාරයක් කරන්න. කරලා කරලා කරලා කරලා ඒ නිදිමතෙන් අපිට මල්ලෙන් ගහලා මේ ලං වෙච්ච සත්‍ය මේ ලං වෙච්ච මාර්ග ඥානය ගිලිහෙන්න දෙන්නේ නැතුව පවත්තන්න හිතන්ද අපි තනියම භාවනා කරනවා නම් අපි කොච්චර නිදාගනිමු සාමූහික භාවනාවට ආවට පස්සේ අපිට නිදා ගන්න බෑ අපි කොටු වෙනවා ඒකයි නිතිපතා භාවනා කරන්න කියන්නේ. ඒකයි නිතිපතා සක්මන් කරන්න කියන්නේ. නිදිමත වුණත් භාවනා කරපන්, අවදි වුණත් භාවනා කරපන්, සාමූහිකව භාවනා කරනකොට මේ නිදිමතට ලොකු උත්තරයක් හම්බෙනවා. යම් කිසි කෙනෙක් කුජලිකව භාවනා කරනවා නම් කුටියකට ගිහිල්ලා ගල් කුටියකට ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් නිදිමත ආපු ගමන් බුදියා. කවදාකවත් මේක විනිවිදින්න හම්බ වෙනවා. ඒ නිසා ඒ ගෙවම් කරන ගෙවම් කරන ගියාට පස්සේ මේ මතුවෙන නිදි මත තවත් හිතේ තියෙන ගැටයක් මේක විනිවිද ගන්න පුළුවන් මේකට බුදුහාමුදුරන්ට අපි බුද්ධ කියලා කියන්නේ බුදුජානනාංශයේ මේ නින්දට ප්‍රබුද්ධ වෙච්ච නිසා භාවනාවේදී මතුවෙන මේ දීන භාවයට ප්‍රබුද්ධ වුණා. උනාට පස්සේ උන්වහන්සේ දැනගත්තා මේක උපයාගත්තට ආනිසංස විඳින්න බෑ අපි නිින්දට වැටෙනවා. ඒ නිසා මේ නිින්ද හරහා යන්න ඕන. ඒ නිසා බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියනවා මේ නිින්ද මහා හොරයි කියලා. අපි උපයන ලන්ද සියල්ලම හොරකම් කරනවා. අපි එතකොට කාමෙමුත් අයින් වෙනවා. කයෙමුත් අයින් වෙලා. රූපෙමුත් අයින් කරලා හිස්තනක් හදාගෙන. ඒක බුද්ධ විඳින්න දෙන්නේ හිත නිින්දටවත්. උදාහරණයක් වශයෙන් කියනවා අපි මුළු සබ්බ සැරීමෙන් වියදම් කරලා ඉඩමක් අරගෙන ගයක් හදලා, දීබඩු ගෙවබඩු පොරවලා, ගේ සම්පූර්ණ හදපු දවසේ පොඩ්ඩක් එහාට ගිය ගමන් කවුරු හරිලා ගේ හොරු කඩාන ගියොත් හදපු ඔක්කොම ඉවරයි. ඒ වගේ තමයි භාවනාවේදී මේ මතුවෙන කම්මැලිකම, මේ නීරස ගතිය, මේ නිදිමත මහවරක් එතෙන්ද අවදි වෙලා ඉඳලා ඒක අල්ලනොයි කියලා කියන්නේ මිනිස්සෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතෙන්ද උත්තරී මනුස්ස ධර්ම එන්න ඕනේ. ආ මනුස්සකම ඉක්මවලා යන්න ඕනේ. නිදිමත එන විදියට කරුණු යොදා ගන්න, භාවනා කරන්න මම මේ නිදිමතට අවදි වෙනවා. මම කවදා හරි මේක හරහා යනවා. ලක්ෂ කෝටි වාරයක් ඔබ වරින් හරියට ශබ්දයක් හරහා යනවා වගේ, වේදනාවක් හරහා යනවා වගේ, හිතවිල්ලක් හරහා යනවා වගේ නිදිමතත් හරහා ගිය දවසේ ඊට තේරෙන පටන් අර ගන්නවා මේ සතිය පුදුමාකාර උපකරණයක් රූප විතරක් නෙවෙයි අරූප විතරක් නෙවෙයි නිදිමතත් විඳින්න පුළුවන්. ඒකට සූදානම් වෙලා ඉන්න මනුස්සයා ළඟට කෙලෙසයක් එන්නත් බයයි. එන්නේ මොනවා ආවත් එයා යට වෙන්නේ නැහැ, පසුබාන්නේ හරහා යනවා, විනිවිද යනවා. ඒකට විදර්ශනා කරනවායි කියලා කියනවා. විනිවිදිනවායි කියලා කියනවා. හරහා බලනවායි කියලා කියනවා. ඉතින් ඒ තරමටම සියුම් වෙච්ච වෙලාවට ඒ යෝගාචර රෑ දෙක තුනක් නිදා ගන්න නැතුව ඉන්න වෙනවා. මුළු රෑ තිස්සේම Tamanට තේරෙනවා මොන තාලෙමත් ඉඳ යන්නේ. ඒ හිත පුළුවන් තරම් අවදි වෙලා තියෙනවා. නිින්ද යන්න බෑ. නිින්ද යනකොටම සතිය පිහිටනවා. ඉතින් දවස් දෙක තුන සමහරු බේත් බොනවා ගිහිල්ලා ඉන්සොම්නියා නැත්තම් මේ නිින්ද යන්නේ නැති ලක් වෙලා ඉතියි. මොන විදිහේ දවස් බැලුවත් රෑ බැලුවත් එක දිගට අවදි භාවයේ තමයි තියෙන්නේ. ඉතින් ඒක සමහරු ලෙඩකට ගන්නවා. සමහරු හිතනවා භාවනා වැරදිලයි කියලා. මොකද යා කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ මේ සතිය මේ නිින්ද හරහා යන වෙලාව එනකොට නිින්ද එන්න එන්න සතිය පිහිටනවා. ඉතින් ඒක ති කමටහන සුද්ධ නොවුනොත් එයා රිට්‍රීට් එක අතරමැද යනවා යනවා. අයි මේ නිින්ද යන්නේ නැති නිසා ලඩක් වෙයි කියලා. නමුත් එයා දන්නේ මේ ඊගාව පාඩම් පන්තියේදී අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕන එකක් තමයි මේ නිින්ද කියන්නේ. අන්න එවැනි ධර්මයක් නැත්නම් එතනදී ක්‍රියාකල යුතු ආකාරය ඒ ඒ කෙනාට ඒ ඒ තැනදී කියලා දෙනවා මිසක් පොත්වල ලිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. භාවනා නොකරන එක්කනට කිව්වට මේක මොනින්නව කලයකට වතුරක් කෙරුවා වාගේ. භාවනා කරන එක්කනට ඉතින් මේ පණිවිඩ නොලැබුණොත් කොච්චර කාලයක් සංසාරේ බැඳෙයිද කියන්නේ. ඒෂා එතෙන්ට අවශ්‍ය කරන මේ සද්ධර්ම ශ්‍රවණය ඒ වගේම යෝනිසෝමනසිකාරය ඊට පස්සේ එතෙන්දි පිළිපැදිය යුතු ප්‍රතිපදා ඒක නැවත නැවත ඒකට එන්නදලා මම මේක විනිවිදිනවා ඒකටයි මගේ පෞරුෂත්වයේ තියෙන්නේ ඒකටයි මම පින්කම් කරේ ඒකටයි මම සතිය වැඩිවි කියලා ඒ ධර්මානුදම් ප්‍රතිපදාව යන්න ගියාම පලාතක පේන හරිය කවුරක්වත් නැහැ ඔය කරටාදා අත්දාගෙන සමූහයක් එක්ක යන ගමන් කවදාකවත් මේක හම්බ වෙන්නේ නැහැ Tamanne එතකොට තනි වෙලා ඒ එන හැම එකක්ම විනිවිදින්න ගියාට පස්සේ අර බුදුහාමුදුරේ තියෙන ශ්‍රද්ධාව උත්තුම විදියට ඔප්නං වෙන්න පටන් ගන්නවා බුදුහාමුදුර අපිට උගන්වන්නේ මොන තරම් ගැඹුරු ධර්මයක්ද මා තුලින් ක්‍රියාත්මක වෙන්නේ මගේ කයටවත් දරා ගන්න බැරි ගැඹුරු ධර්මයක්. ඒකට මම ලෑස්තිද? කාය ජීවිත নিরপেক্ষව ලෑස්තිද කියලා බලනකොට ධර්මේ හරිනම් ප්‍රතිපදාව හරිනම් ඕන දෙයක් කැප කරන්න ලෑස්ති. ඒ කැපකිරීම කරන්නේ නැතුව ඒ සෝවාන් මාර්ග ඥානෙ සාක්ෂාත් වෙන්නේ. ඉතින් ඒ සඳහා කියනවා කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනේ. කාය ගැන අපේක්ෂාවක් තියාගන්න එපා. ජීවිත පිළිබඳ අපේක්ෂාවක් තියාගන්න එපා. මොකද ධර්මයෙන් අපිට අනුග්‍රහ ලැබෙන වෙලාව වෙන දෙයක් වෙච්චාවයි කියලා ඒ කාය ජීවිත নিরপেক্ষ වෙච්ච කෙනාට තමයි ධර්මයක ගැම්ම ධර්මයක තෙද ධර්මයක තියෙන බලවත්කම බුදුහාමුදුරගේ බලවත්කම තේරෙන්නේ නැත්නම් අපිට මේ ගමනේ යන්න බැරි. පසු බාන්නේ මේ කායක තියෙන ආශාව නිසායි ජීවිතේ තියෙන ආශාව නිසා. ඒක සාධාරණයි. කායත ජීවිත ආශා කරන එක සාධාරණයි. නමුත් මේ සෝවාන් මාර්ගයට යන්න නම් මේ දෙකත් කැප කරන්න. ඉතින් වැස්ස නිසා මම නතර කරනවා මෙතනින් අද ධර්මදේශනාව අපි බලමු පායපල් පායන වේලාවක තව ටිකක් මේ ගැන ඉස්සරහට කතා කරන්න. ඒ නිසා ඒ කරගෙන කරගෙන යනකොට මතුවෙන මතුවෙන අභ්‍යාසය ඉතාම සියුම් භාවයටපත් වෙනවා. අන්නේ සියුම් භාවය සාකච්ඡා කරලා විශ්ලේෂණගත්තේ නැත්නම් අපි වෙන්නේ ආයෙත් ගොරෝසු තැනට අනේකයි අන්නේම ගොරෝසු තැනට වට ගන්න නැතුව මේ මතුවෙච්ච සියුම් භාවයේ පුළුවන් තරම් පුරු කරගන්න වශී කරගන්න සිද්ධි කරගන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා